හොඳයි සියලු දෙනාම සාදුකාරය පවත්වන්න. අපි දැන් සූදානම් වෙන්නේ ඒ පරියංක භාවනාවට අවශ්‍ය කරන උපදෙස් බොහොම කෙටියෙන් ලබා දෙන්න. ඒ සඳහා මතක් කරන්න කැමති සරල උපදේශ පන්තියක් තමයි ඔය ඇත්තන්ට ලබා දෙන්නේ. අර සක්මන් භාවනාවේදී අපි පිළිපැද්දා වගේම අපි බොහොම සැහැල්ලුවෙන් පහසුවෙන් භාවනා ඉරියව්වක් තෝරාගෙන ඒ කියන්නේ කයට ආරම්භයේදීම විශාල දුකක් දැනෙන්නේ නැති පහසු ඉරියව්වක් තෝරාගෙන විශේෂයෙන්ම උඩුකය ඍජුව තබා ගැනීම මතක් කරලා දීලා තියෙනවා. එහෙම ඒ උඩුකය ඍජුව තබාගෙන අපිට කරන්න පුළුවන් අර සක්මන් භාවනාවේදී සතිමත් වුණා වගේ අපි සක්මන් භාවනාවේදී නම් ඇවිදිනකොට <clears throat> ඇවිදින බව දැනගත්තා. මේ ඉඳගෙන නෙමෙයි මේ නිදියගෙන නෙමෙයි මේ ඇවිදිමිනුයි ඉන්නේ කියන ඒ සතිය ඒ සිහිය අපි ප්‍රගුණ කළා. ඒ වගේම අපි භාවනාසනයේ ඉඳගෙන ඒ ඉඳගෙන ඉන්න ඉරියව්ව සම්බන්ධයෙන් සතිමත් වෙන එක තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මම දැන් ඉඳගෙනයි ඉන්නේ. මෙන්න මේ උපදේශය තමයි ඔයත්තන්ට දෙන්න තියෙන්නේ. තවත් මේක පැහැදිලිව දැනගන්න පුළුවන්. මම දැන් ඇවිදිමින් නෙමෙයි ඉන්නේ. මම දැන් නිදාගෙන නෙමෙයි ඉන්නේ. මම දැන් ඉඳගෙනයි ඉන්නේ කියලා ඔය ඇත්තන්ට මේ ශරීරයේ ඉරියව්වට සිහිය පිහිටවන්න පුළුවන්. ඒක මේ වර්තමාන මොහොතට සිහි පැවැත්වීම. වර්තමාන මොහොතට සිහි පැවැත්වීම අපිට කරන්න තියෙන්නේ බොහොම පහසු ඉරියව්වක් තෝරාගෙන උඩුකය ඍජුව තබාගෙන මම දැන් ඉඳගෙනයි ඉන්නේ කියලා මෙනෙහි කරන්න. තව විදිහකින් කියනවනම් මම ඇවිදින ගමන් නෙමෙයි ඉන්නේ මම නිදියගෙන නෙමෙයි ඉන්නේ මම දැන් ඉඳගෙනයි ඉන්නේ කියලා බොහොම පහසුවෙන් ඔය ඇත්තන්ට දැනගන්න පුළුවන්. එහෙමත් දැන්නම් මේ කයි ඒ වර්තමාන මොහොතේ හිත පවත්වන්නට පුළුවන්. මෙන්න මේ අභ්‍යාසය භාවිත බහුලීගත කිරීම තමයි අපි මෙතෙන් පටන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම කරගෙන යනකොට සමහර විට ඒ වර්තමාන මොහොත ඒ වර්තමාන මොහොතේ සතිය ගිලිහිලා ශබ්දවලට රූපවලට වේදනාවලට හිත ඇදිලා යන්න පුළුවන් ඒ වෙලාවට අපිට කරන්න තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම කරන්න තියෙන්නේ එහෙම හිත පිට ගියාය කියලා දුක් කරදර ගන්න නැතුව එහෙමත් නැත්නම් හිත කලබල කරගන්න නැතුව මේක හිතේ ස්වභාවයක් කියලා දැනගන්න. ගොඩක් අය කැමති නෑ මේ භාවනා කරද්දී ප්‍රථමයෙන්ම කෙනෙකුට ලැබෙන භාවනා අත්දැකීම මේක. ඒක තමයි මේ එක අරමුණක සිත පවත්වන්නට බැරි බව ඉතින් එහෙම අපි මේ කයට හිත අරගෙන මම දැන් නිදියගෙන නෙමෙයි මම දැන් ඇවිදිමින් නෙමෙයි මම දැන් ඉඳගෙනයි ඉන්නේ කියලා සිහිය පවත්වනකොට ඒ දේ අමතක වෙන්න පුළුවන්. අමතක වෙලා සිතිවිලි වලට වේදනා වලට ශබ්ද වලට හිත පිට යන්න පුළුවන්. එහෙම පිට ගියාම ඒ දේ ගැන පසුතැවෙන්නේ නැතුව කේන්ති ගන්න නැතුව ආපහු අර කලින් කිව්වා වගේ මේ ශරීරයට හිත අරගන්න එකයි කරන්නට තියෙන්නේ. ආපහු මේ ශරීරයට හිත අරගෙන මම දැන් මෙතන එහෙමත් නැත්නම් මම ඉඳගෙනයි ඉන්නේ කියන එකට දිගින් දිගටම සතිය සිහිය පවත්වන එකයි කරගෙන යන්නට තියෙන්නේ. එතකොට ඔය ඇත්තන්ට දැනගන්න පුළුවන් ටිකෙන් ටික ටිකෙන් ටික සතිය සිහිය දියුණු වෙන බව මේක තමයි අපිට ඒ පරියංක භාවනා වශයෙන් දෙන්න තියෙන උපදේශය මං හිතනවා ඔය ඇත්තන්ට පැහැදිලි ඇති ආයිසරයක් මතක් කරන්නම් තුන්වෙනි කමනට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න මේක තමයි දෙන්න තියෙන සරලම උපදේශය. මම දැන් ඉඳගෙනයි ඉන්නේ කියන එකට සිහිය පිහිටවන්න ඒක සැක හිතෙන කවුරු හරි ඉන්නවනම් සමත භාවනා වශයෙන් ওই දෙයට සමවැදුනොත් ඒක ප්‍රථම ධානය කියලා හඳුන්වනවා. අපි සමත භාවනාව හඳුන්වා දීමක් කරන්නේ නැහැ. ඒ වුණාට ඒ සැක හිතෙනවා නම් උපදේශයේ ගැන සැක සංකා ඇති වෙන ඇත්තන්ටයි ඒ කරුණු මතක් කිරීමක් කළේ. ඒ නිසා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඒක තමයි මූලික වශයෙන් උපදේශයක් හැටියට දෙන්නට තියෙන්නේ. අපි තුනහමාරට ධර්ම දේශනාවකින් හම්බ වෙනවා. එතකන් සියලු දෙනාටම තෙරුවන් සරණයි.